අර ඔබ වහන්සේගේ දේශනාවක තිබිලා හොයාගත්තා. ඒකේ දැන් නොම්බරේ උදේ මම ඔබ වහන්සේට මෙසේජ් එකකුත් එවුවා සුදුසු වෙලාවක් කියනවාද කතා කරන්න කියලා මේ වෙලාවේ කතා කරාට කමක් නැද්ද? ඔබතුමියද එතකොට අර Viber එකේ මෙසේජ් එකක් දාලා තිබ්බේ. ස්වාමීන් වහන්සේ මම එව්වේ Viber එකේ නෙමෙයි text message එකක් එව්වා. කතා කරන්න සුදුසු වෙලාවක් තියෙනවද කතා කරන්න පුළුවන් මේ වෙලාවේ කතා කරන්න එමනම් ඔබතුමිය ස්වාමීන් වහන්සේ මම ඔබතුමිය ඇත්තටම දැන් මේ වෙලාවේ කතා කරන්නේත් ඔය මෙල්බර්න් වලින් නේද ඔය එහෙමයි ලොකු මුදලක් යනවා ඔබතුමියට ආ ඒකට කමක් නෑ ස්වාමීන් වහන්සේ ඒකට කමක් නෑ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ මම දැන් මේ මේ මාර්ගයේ වඩන්න පටන් අරන් අවුරුදු 3ක් විතර. ඉතින් දැන් ලංකාවේ වගේ අපිට මෙහි ඒ තරම්ම මේ ගොඩාක්ම ඒ වගේ ධර්ම අහන්න ලැබෙන අඩුයි. නමුත් මගේ යාළුවෙක්ගෙන් එහෙම ඒ මේ මාර්ගය අහන්න ලැබිලා ඊට පස්සේ මමයි මගේ ගෙදර මහත්තයයි දරුවෝ දෙන්නයි හතර දෙනාම ඒ දැන් මේ මේවා ඉගෙනගෙන මේ මාර්ගේ වඩන්න පටන් ගත්තා. දැන් මම අවුරුදු 3ක් විතර එහෙම ප්‍රැක්ටිස් කරගෙන එනවා. ඒ කමටහනුත් වරින් වර ඒ මගේ කල්යාණ බුද්ධෝත්පාද බුද්ධෝත්පාද දේශනා කොපමණ අහලා තියෙනවද? ආ ස්වාමීන් වහන්සේ මම දැන් අහන්න පටන් අරන් මාස දෙකක් කට ලංකා හරියට මට මාස දෙකක් විතරයි. මම හිතනවා මට වැරදි නම් සමා වෙන්න මම හිතනවා දේශනා 15ක් 20ක් විතර අහලා ඇති කියලා. හොඳයි එහෙනම්. දැන් කතා කරන්න. ඔබ වහන්සේ මම මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ අලුත් එකක් දානකොට මම අහනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඒ දේශනාවල කියන ඒවා ගොඩාක් වෙලාවට මගේ පැටිස් එකට දැම්මහම මට හිතෙනවා ඒ කියන ඒවා හරි කියලා නැත්නම් මම හැම වෙලෙම දැන් ඇහෙන අහන මම හරි ඕපන් ඒ කියන්නේ මම ඕන කෙනෙක්ගෙන් ලැබුණොත් මම අහනවා අහලා ඒක මාත් පැටිස් එකත් එක ගලපලා බලලා ඒක හරිනම් ඒ කියන්නේ මට හරි කියලා දැනෙනවා නම් මම ඒක පස්සේ යනවා නමුත් මට මගේ ප්‍රැක්ටිස් එකත් එක්ක ඒක ගැළපුණේ නැති වුණොත් මම ඊට පස්සේ ඒ ගැන ගොඩාක් හොයන්න යන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ කියන දේවල් අර දැන් මේ සිත්විලි සිත් මට ගොඩාක් වෙලාවට ස්වාමීන් වහන්සේ සිත තමා පේන්නේ. ඒ කියන්නේ මම එදිනෙදා දැන් උයනකොට drive කරනකොට ඒ ඔක්කොම normal විදිහට කෙරෙනවා. එහෙම වුණාට මට පේන්න සිත මගේ සිතිවිලි ඒත් මම වෙලාවකට හිතනවා දැන් මේ ඔක්කොම ටික වෙනවානේ මම සිතවිල්ලෙන් ලෝකෙට ජීවත් වෙනවා කියන හේද මට දැනෙන්නේ කියලා මම මේ කමඨහන එක සැරයක් මගේ කල්යාණ මිත්‍රයෙක් කිව්වා මම හරියට දැන් මට සිත විතරයි නැති ලෝකයක් වගේ වෙලා මට හිත විතරයි පොරියල තියෙන්නේ කියලා. බොහොම හොඳයි. ඉතින් එතකොට සිතිවිලි ස්වාමීන් වහන්සේ හැම හැම වෙලාවෙම එන සිතිවිලි දැනෙනවා මට අතරින් පතර මිස් වෙන්නේ නැහැ කියන්නේ සමහර වෙලාවට සිතිවිලි දෙකක් විතර යනකොට තමයි මේ ඒක ට්‍රැක් වෙන්නේ මේ සිතිවිලි එක කියලා එක කොහෙන් හරි කියනවා තේනවා නමුත් ගොඩාක් වෙලාවට සිතිවිල්ල පටන් ගන්නකොටම අර නිකන් ඉම්පල්ස් එකක් වගේ දැන් දැන් ප්‍රශ්නේ ගැටලුව එතකොට ඒකද නැත්තම් මෙතනින් එහාට යන්නේ කොහොමද කියන එකද මෙතනින් එහාට යන්නේ කොහොමද කියන එක පළවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව ස්වාමීන් වහන්සේ මොකද දැන් මම ඔබ වහන්සේගෙන් බණ දැන් මේ දවස්වල විදිහට මහන ඔබ වහන්සේට බණ. ඊට කලින් මම තව බණ ඇහුවා. එතකොට දැන් මට වෙලා මට මගේ සිත සිතිවිලි ඔක්කොම මට ඈතින්නේ. ඒ කියන්නේ නිකන් ඈතන් කෙනෙක් මලනවා වගේ තමයි ඒ දේවල් සමහරලාට සිතිවිලි. පෙරහැරක් වගේ යනවා මම ඒ කියන්නේ ගියාට 30 බවක් තියෙනවා යටින්. හොඳයි. අපිට දැන් වැටහෙනවා. අපිට දැන් වැටහෙනවා ගැටලු වැටහෙනවා. දැන් ඔබතුමිය සිත දකිනවා. සිතට ඔබතුමිය සිහිය පවත්වනවා. ඔබතුමියට හොඳ සමතයක් තියෙනවා කියන්නේ. මොකද සිහිය නැතුව මේ මේ සිත එනවා යනවා පේන්නේ නැහැ. ඒ සිත ඇති වෙනව නැති වෙනව සිත පේනවා කියන්නේ හොඳ සිහියක් තියෙනවා. ඒක ඊටාම වැදගත්. සතිය නැතුව අපිට විපස්සනාවක් නැහැ කියලා. මොකද සිත දැකලා සිතට සත්‍ය දකින්න එක තමයි විදර්ශනාව. යථාභූත ඥානය. හැබැයි යෝනිසෝ මනසිකාරය කියන්නේ සිතට සිත හොඳින් පේන්න ඕනේ. සිත හොඳින් එයාට තියෙන්න ඕනේ. සිත විසිරෙන්න සිතට පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් අයට සිත විසිරෙන නිසා පේනවා අඩුයි. නමුත් ධර්මයේ දකිනකොට සිතට සිහිය පවත්වමින් සිත දකිනකොට සතිය එනවා එතනින්. නැත්තම් සතිය පොඩ්ඩක් සිහි කරලා ඉන්න ඉරියව්වට සිත යොමු කරලා එහෙම නැත්තම් ආස්වාස ප්‍රාස්වාසය පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන හුස්ම ඒකාග්‍ර කරලා නැවතත් එයා සිතට අරමුණු කරනකොට සිත හොඳින් දකිනවා. ඒ තුළ ලොකු දියුණුවකුත් ඔබතුමීට දැනෙනවා ඇති. ඔබතුමීට හොඳ සතිමත් බවක් දැනෙනවා ඇති. නේද? එදිනදා කටයුතු කරනකොට පහසුවක්. පහසුවක් දැනෙනවා ඇති. මට කටයුතු කරනකොට පහසුවක් කියන්නේ ස්වාමීන් වහන්සේ මම ඒවට ලොකු බෝත් එක දැන් ඉස්සර මට සිතිවිලි කියන ඒවා ලෝකේ. දැන් මට සිතිවිලි කියන එක සිතිවිල්ලක්. මම කොහෙන් හරි පේනවා. ආ දැන් මෙතනදී ඔන්න ඔතන ඔන්න ඔතන ඔබතුමීට ගලප ගන්න මේ පොඩි උදව්වක් කරන්නේ. ඒ කියන්නේ විනය්‍ය ලෝකයේ අවිද්‍යා දෝමනස්ථානං කායේ කායානුපස්සී විහෙරති විනය්‍ය ලෝකයේ අවිද්‍යා දෝමනස්ථානං වේදනාය වේදනානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්ථානං චිත්තේ චිත්තාන් පස්සී විහෙරති. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්ථාන ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන එක. ඒ කියන්නේ විනය්‍ය ලෝකේ. දැන් ඔබතුමිය එතන ඉන්නවා. ලෝකේ ඇත්ත වෙලා නැහැ. ලෝකේ මිදිලා ඔබතුමිය. ඒ ලෝකේ ඇත්ත කරගත්ත තැන සතා සිව්පාව පවා ඉන්නේ. ලෝකේ ඇත්ත ලෝකයක් තියෙනවා දෙයක් තියෙනවා මේ බාහිර තියෙනවා තියෙන දේ මට පේනවා එතන කියන තැනයි රැවටීම තියෙන්නේ අපි බාහිරෙන් අපි බාහිරෙන් සැප දුක් විඳින්න යනවා. අපි බාහිරෙන් තමයි අපි ඒතර කම්පණය වෙනවා. ආ මට එයා බැන්නා. එයාත් එක්ක ඒතර වෛරයක් වෙන කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ කෙනත් එක්කයි තරහ වෙන්නේ. ඒ කෙනත් එක්කයි වෛර, දේශේ, රාගය හැමදේම. දැන් කෙනෙක් හම්බ වෙන්නේ අන්න සිතේ මේ සිතේ දියුණුම තනක්. දැන් තමන්ගේ සිතම බව දකිනවා. බාහිර නෙමෙයි මේ සිතමයි කියලා දකිනවා. එහෙම නේද? එතකොට එතකොට බාහිර බාහිර මිදෙන තැන ඔබතුමියට මේ බාහිරෙන් මිදලා මේ සිතම කියන තැන සිතම බව දකින තැන මහා දියුණුවක් තියෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක් නෙමෙයි. ඒක මේ සත්තුන්ට වැටහෙන්නේ නැහැ. ඒක මිනිස්සෙන්ටත් ගොඩක් වෙලාවට මේක ධර්මයේ දැක්කේ නැත්නම් එහෙම දෙයක් නැත්නම් අවබෝධයට එන්නේ නැහැ. එහෙම සිහියක් ඇති වෙන්නේ නැහැ මේ බාහිර තියෙන ලෝකයක් නෙමෙයි කියලා. එතකොට පොත කියලා දෙයක් නැහැ, මේස කියලා දෙයක් නැහැ, එතකොට අපි අපි අපේ හිතම තමයි මේ පරිහරණය කරන්නේ. එහෙම නේද? එහෙමයි සාරා. එහෙමයි. එතකොට අපේ හිතමයි පරිහරණය පරිහරණය කරන්නේ. දැන් ඔබතුමී ඉන්න තැනට මේ ඉන්න හදන්නේ. එතකොට දැන් ඔබතුමිය බාහිරෙන් මිදිලා බාහිරට එහෙම කම්පණය වෙන්නේ නැහැ. ඔබතුමිය එතකොට සිතම බව දකිනවා. එතකොට ඔබතුමිය රූප රූපේ සත්‍ය කරගෙන නැහැ. රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ කියන එක දකිනවා. රූපේ නිත්‍ය කරගෙන නැහැ. එතකොට සිත පැත්ත දකිනවා. දැන් සිතත් ඔබතුමිය දකිනවා සත්‍යයක් නෙමෙයි. හිතක පොත් කියලා දෙයක් නැහැ. එහෙම දකින්නවනේ. හිතක් හිතක් සත්‍යක් නෙමෙයි කියලා ඔබතුමිය දකින්නවා. තාම එතනට ඇවිල්ලා නැද්ද ඒ කියන්නේ? ස්වාමීන් වහන්සේ සිත සිතිවිල්ලක් විතරක් බව දන්නවා. කොහෙන් හරි මට ඒක පේනවා මේක සිතිවිල්ලක් පමණයි. ඒක නිසා මට ඒකට වෝට් එකක් මම ඒකට මම ඒකට තැනක් දෙන්නේ නැහැ. මොකද යටින් තියෙනවා මට හිස් බවක්. අන්න එතනට අවදි වෙනවා. අන්න එතනයි වැදගත් ඒ කියන්නේ ඔන්න ඔය ඔය දැනෙනවා කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ සිතේ දෙයක් නැති බව. බාහිරත් දෙයක් නැති බව. ඇත්තටම සිතේම අපිට මේ පේන සංකාර ලෝකේ අපි ඉතින් එහෙම බාහිර තියෙන එකක් නෙමෙයිනේ. ඒතකොට හිතෙත් එහෙම දෙයක් නැහැනේ අත්‍තරම් බැලුවොත්. අත්‍තරම් බැලුවොත් කොත් කියලා දෙයක් හිතේ නෑ. අපි මේ හදාගත්ත මේ කතා කරන භාෂාව සේරම එතකොට භාෂාව හරයක් නැති වෙනවා. <coughs> එතකොට අපි මේ කතා කරන හැම වචනයක්ම තේරුමක් නැති වෙනවා. එහෙම නේද? අපි දැන් බලන බලන දෙයක එහෙම දෙයක් නැත්තම් අපි හිතන තරකත් එහෙම දෙයක් නැත්තම් අපි මේ සිතුවිලි සිතුවිලි වලට මිදුණු ස්වභාවයක් අපිට අවදි වෙනවා කියලා එක දැනෙනවනේ. ඒක තමයි ඔබතුමිය අර කියන්නේ මෙහෙම මෙහෙම දැනෙනවා කියලා එහෙම ස්වභාවයක්. ඒක නේද? එහෙම තමයි සාමිස් මට දැනෙන්නේ ඒක වෙනමම වෙනමම ඩිමෙන්ෂන් එකක්. වෙනමම මානයක්. මානෙක මේ මොකක් හරි ධර්මතාවයක් වෙනවා කියන එක මට පේන්නේ. ඒක සිතුවිල්ලක් නෙමෙයි හැබැයි. ඔය අපි අවදිය කියන එක අපි කොහොම ලුණු රහා වගේ දැනෙන දැනීමක් ඒ දැනීම සිතුවිල්ලක් නෙමෙයි කියලා අපි පෙන්වුවේ ඒකයි. එහෙම දෙයක් දැනෙන්න ඕනේ. ඒක හිතන දෙයක් වෙන්න බෑ. හිතන දෙයක් නෙමෙයි. නමුත් මට දැන් කියනකොට ඒක ඒක අවදියක්. ඒක අවදියක්. අර හීනේ නැගිට්ටා වගේ අවදියක්. අපි අර අන්තිම දේශනාව ඔබට ඇහුණා නේද? අර මහත්මයෙක් එහෙම කතා කරනවා. අපි පැහැදිලි කරනවා මේක හීනයක්. ඇත්ත ලෝකේ තියෙන ටීවී එකේ දකින්න දේ අපේ හිතේ තියෙන්නේ. අපි ටීවී එක දිහා බලාගෙන අපේ හිතේ තමයි එතකොට මේ චිත්තේ නියති ලෝකේ අපි සැප දුක් විඳින්නේ. අපි හීනෙනුත් ඇත්ත වගේ හීනෙනුත් අපි සැප දුක් විඳිනවා. නමුත් හීනේ තුල දෙයක් නැහැ. ටීවී එකෙත් දෙයක් නැහැ. නමුත් ඇත්ත ලෝකෙත් දෙයක් නැහැ. අපි නමුත් සැප දුක් විඳින්නේ හිත ඇතුලේ දෙයක් හදාගෙන කියලා. අපි පෙන්නනවා නේද? එතකොට මෙන්න මේ අවදි වෙනවා කියන එක හීනෙන් අවදි වෙනවා වගේ. හරියට නෑ හීනකින් අවදි වෙනවා වගේ. මේ අවදිය තමයි පරම සත්‍ය. ඔය අවදිම අවදිය තමයි ඇත්තටම මේ ආර්ය ශ්‍රාංක මාර්ගයට සම්මා දිට්ඨියට ප්‍රවේශය. ඒ කියන්නේ මෙතනයි තියෙන්නේ අවදිය. මෙතනයි තියෙන්නේ අනිමිත්ත, ශුන්‍යත, අප්‍රණීත, චේතු විමුක්තිය. මෙතනයි ආර්ය භූමියට ප්‍රවේශය තියෙන්නේ. ආරෂ්ඨාංග මාර්ගයටයි මේ සත්‍යයටයි මේ අවදි වන්නේ. ඒතර මෙන්න මේ අවදිය කියන එක ප්‍රායෝගිකව ඉතාම ඉතාම වැදගත්. ඒ කියන්නේ මෙතන මෙතන ප්‍රායෝගික පැත්තයි වැදගත් වෙන්නේ. මේක තමන්ට දැනෙන විදිහයි වැදගත් වෙන්නේ. ඒක කොයිතරම්ද ඒ අවදිය කොයිතරම්ද තමන් ඒ සිත්විලි වලින් හැමතැනින්ම මිදින මිදුණු ස්වභාවයක ඒ අවදියක් තියෙනවා. දැන් මේ සිතට තමන් අයිති නැති වගේ ස්වභාවයක්. අර තමන්ගේ බාහිර ඉඳන් තමන් දිහා බලන් ඉන්නා වගේ ස්වභාවයක්. එතන මේ මේ ඕ දැන් එතකොට එතන සිතුවිලි වල තියෙන රළු බව නැහැ. ඔව් සිතුවිලි වල තියෙන රළු බව නැහැ. අපි අර මේ අවධිය ගොඩක් පැහැදිලි කරනවා. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක්, අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක්. හැබැයි මේ මොහොතේත් අපි මේ දකින්නේ මේ මොහොතට අයිතිත් නැති බව. අපි පෙන්නවා ඒකේ ඇත්ත යථාර්ථය දැක්කොත් එයා මොහොතට අවදිය කියනද එයාට දැනෙනවා මේ මේ මොහොතෙත් එහෙම දෙයක් නැහැ කියලා. අන්න එතකොට එයා අවදි වෙන්නේ මෙන්න මේ මෙන්න මේ ඇත්තටම මේ නිවන් තමයි ඇත්තටම මෙතන මේ මේ නිවන තමයි හැම මොහොතෙම මෙතන ස්පර්ශ වෙන්නේ. හැබැයි එතන එතන හැම මොහොතෙම ආරම්භයේදී රැඳෙන්නේ නැහැ. එතන එතන මුලින් දැක් ඒක එනවා යනවා වගේ ස්වභාවයකට තමයි දැනෙන්නේ. ඒ කියන්නේ මේ නිවන මේ මේ දැන් හිස් ස්වභාවයක දැනෙනවා. ආයි ඊගා මොහොතේ නැවතත් සිතුවිලි වල ස්වභාවයට එයා එතනට දැනෙනවා එයාට සිතුවිලි. නැවතත් එයාට දැනෙනවා මේ අවදිමත් ස්වභාවයකුත් මෙතන. මේ හැම මිදෙන ස්වභාවයක් දකිනවා. මේ එක එක තැනකවත් එයා නැති බව දකිනවා. එහෙම එහෙම මහා අත්‍තරම මෙතන මේ මේ අපි මේ පැහැදිලි කරන්නේ සාන්දිටික දෙයක්. ඔබතුමියටම සාන්දිටික වෙන්න ඕනේ. ඔබතුමියටම එහෙම අවදිමත් ස්වභාවයක් දැනෙනවද? ඔව් ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ දැන් ඒ සිතිවිලි වලට මම කිසිම සම්පන්නක්වත් ඒකට වගිනා සමක්වත් දෙන්නේ මොකද ඒක නිකන් පුස්තක් විතරයි මට ඉක්මව දැනෙනවා මුලින් ඉක්මව ලොකුවට දැනුනේ නැහැ මට මුලින් දැනුනේ මට ඉස්සරින්නම් තිබුණා මේ මම භාවනා කරන්න භාවනා කරන්න ගත්තට පස්සේ අර නිහඬේ නම් බෙල්ල සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියන්නේ ඒක මගේ නිකන් ඉන්න කොටත් සමහරවල් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මට ඇහෙනවා ඉතින් දැන් වෙන්නේ ඉස්සර තිබුණේ මට සිද්ධිවිලි තියෙන සවුන්ඩ් ඔෆ් සයිලන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තිබුණා දැන් තියෙන්නේ සවුන්ඩ් සයිලන්ස් එකේ එකකින් යටට ගියාම තියෙනවා සීලස. ඒ කියන්නේ හරි නිහඬයි. හරිම සීල්, හරිම සීල්. ඒක කියන්නේ නැහැ. මෙතන මෙතන තමයි ඇත්තටම ඇත්තටම වැදගත් තැනක්. ඒ කියන්නේ මෙතන කාලයක් නැහැ. සිතුවිලි නැති තැන මෙතන මේ මොහොතට අවදිය කියන තැන අපි හිතන දෙයක් නෙමෙයි. ඒක අපිට දැනෙන දෙයක්. ඒක කාටවත් කියාගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එයා තමයි පරම එයා සත්‍යයට අවදි වෙන්නේ. එයාට එතකොට මේ සිතුවිලි ඒ ඒ කම්පණය වීම ගොඩාක් අඩු වෙනවා. ඒ සිතුවිලි ඇත්ත කරගෙන මේ මේ කෝප්පේනේ අපරාධනේ කෝපයක් බිඳුනත් එහෙම සිතුවිලි වලට යන්නේ නැහැ. එතකොට බාහිරේ මොන හරි දෙයක් සිද්ධ වුණත් ඒව අක්ෂර ලොකු හරයක් නෑ නේද? අර චන්දරාගේ අර හැමතැනම එක එක දේවල් වලට බාහිරයට ලොකු ඇල්මක් නෑ නේද? බාහිරේ තියෙන දේවල් වලට ආසාවක් එහෙම ලොකු ඇල්මක් තියනවාද? ඒක ඕනිමයි කියන දෙයක්. ස්වාමී දැඳීමක් ස්වාමීන් වහන්සේ දැන් දැන් මගේ දැන් මගේ සිතුම් මට ඒක පේනවා දැන් ඒ සිතුවිලි දලන් යන විදිය. ඒකට අනුත සිතුවිලි සකස් වෙන විදියක් පේනවා. ඒ සකස් වෙනකොට මට පේනවා කැමැත්තයි මේක සකස් වුනේ කියලා. ඊළඟට ඒ ඒ මගේ චරිත ස්වභාවය හෝ මොකක් හෝ අනුව කැමැත්තට සකස් වෙනකොට දැන් ඉස්සර මම ඒක ආසයි මම ඒක දිනින්නවා. දැන් මට ඒක දිනින්න බෑ. ආ ඒක තමයි කිසිම දෙයකට එච්චර ඇල්මක් නැහැ. චන්ද රාගේ නැති වෙනවා නේ. අර රස පටිසංවේදී රස රාගන පටිසංවේදී කියන එක. වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී. ශබ්ද පටිසංවේදී ශබ්ද රාගන පටිසංවේදී. මේක මේක ඇත්තටම ගන්ධ පටිසංවේදී ගන්ධ රාග මේ රාගය මේ චන්ද රාගය කියන එක දුරු වෙනවා නේද? එතන තමයි ඇත්තටම වටිනාම තැන. ඒ කියන්නේ ඔව් අපි විඳින්න ඕනි කියන අදහසක් තියනවාද? දැන් ඔබතුමී මෙහෙම අහනවා. විඳින්න ඕනි කියන අදහසක් තියනවාද? මට විඳින්න ඕනි කියන අදහසක් නැහැ සඳහන් උදාහරණයක් ඔබ වහන්සේට මම දෙන්න. ඇත්තටම ඔබතුමියට ඔබතුමියට දැනෙන දේ දැනෙන දේ ඔබතුමියට දැන් දැන් ඔබතුමියට මේ දැනෙනම ස්වභාවයේ ඇත්තටම මේක දියුණු ස්වභාවයක් දැනෙනවාද? ඒ කියන්නේ බාහිර නිකන් ඔය ඒක බාහිරත් එක දැන් මේ දැන් මෙහෙම ඇලෙන්නේ නැති එක ගැටෙන්නේ නැති එක දියුණුවක් කියලා දැනෙනවද කොහොමද දැනෙන්නේ ඒක ඒක නිදහසක් දැනෙනවා අන්න හරිම වචනේ තමයි ඒක ඒ කියන්නේ මහා සාන්ත සුවයක් දැනෙනවා ඒ ලෝතුරු සුවය තමයි ඇත්තටම දැනෙන්නේ ඒ කියන්නේ ඒතම් සාන්තං ඒතම් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ කියන එක ඔබතුමිය හරි නිර්මලව ඔබතුමිය අපි හිතන ආංකව මේ ආවේ අතුලාන්තයෙන් ඒ සත්‍ය තමයි අපිට ඕන උනේ හැම කෙනෙක්ගේම අපි බොහොම විමර්ශනයෙන් ඉන්නවා මෙයා මේ තවත් සිතුවිල්ලක් කරගෙනද එහෙම නැත්නම් ඇත්තටම අවදි වෙලාද ඔබතුමිය අවංකවම අවදි වෙලා තියෙනවා ඔබතුමිය අවංකවම මේ ධර්මයට අවදි මේ මොහොත තුල කිසිවක්ම නැහැ කියලා අපි කිව්වා මොහොත පමණයි මේ මොන හරිද අද කෝල් කරත් මේ මොහොත හෙට කෝල් කරත් මේ මොහොත ලබන අවුරුද්දේ කෝල් කරත් මොහොත විතරයි හැම දෙයක්ම මොහොත විතර අපි කියන්නේ බුදුන් උපදින්නේ මේ මොහොතේ අපි කිව්වා බුදු බුදු වෙන්නේ මේ මොහොතේ පිරිනවම් පාන්නේ මොහොතේ මොහොතින් තොර දෙයක් නැහැ කියලා අපි කිව්වා මොහොත මොහොත පමණමයි කියලා. ඒ ඒ අවබෝධයට දැන් මේක ඔබතුමීට දැනෙනවද? එහෙම ස්වභාවයක් දැනෙනවද? කොහොමද කාලය සහ පුද්ගලයේ ලෝකේ නැවතිලා වගේ නේ ලෝකෙම නිකන් නැවතිලා ලෝකේ ජීවිතේ ලෝකෙට තමන් නැහැ තමන් නැති වෙලා වගේ නිකන් එහෙම ස්වභාවයක් මට දැනෙනවා ස්වාමීන් දැන් දැන් මගේ පුරුදු තිබුණනේ මගේ කායිතේ මම මේ මාර්ගෙට එන්න කලින් තිබුණු පුරුදු තිබුණා මම හරිම මට දැනෙච්ච විදිහට මම හරි එනර්ජටික් කායිතයක්. ඒ කියන්නේ ගොඩාක් වැඩේක සරේ කරන්න පුළුවන්. දැන් මට දැනෙනවා මේ වැඩ ටික වෙනවා මට කවුරුත් කමෙන්ට් කරලා නැහැ. ඔයාගේ වැඩ මේ වගේ කියලා මම දැන් නමුත් මට දැනෙනවා මම දිය වෙන්නේ කියලා. ඒ කියන්නේ මට ඒ ඉර ස්වභාවයක් දැක්කා. බොහොම හොඳයි. ඒ කියන්නේ දැන් ඇත්තටම මෙතන ඇත්තටම පේන දර්ශනයක අපි යන දික්ඛින්ච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය ගේදන් නැහි ජාතු ගබ්බසෙයම් පුනරේති කියලා. ඒ කියන්නේ දික්ඛියට පැමිණි කෙනා සම්මා දික්ඛියට පැමිණි කෙනා දික්ඛින්ච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ඒ කියන දර්ශනයටපත් වෙනවා. දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය ගේදන් ඔබතුමිය එතනට ඇවිල්ලා තියෙනවා. දික්ඛියට ඇවිල්ලා සම්මා දික්ඛියට දස්සනෙන සම්පන්න දර්ශන දකින්නවා. සත්‍ය දර්ශනයක් දකින්නවා. ඒ තුල කාමේ සුයිනෙය ගේධන් එතනටත් ඔබතුමිය ඇවිල්ලා බාහිරයට එහෙම චන්ද රාගයේ කාමේ කාමයේ කෙරෙහි ඇති කම්ම වස්තුන් කෙරෙහි ඇති අල්ම ඔබතුමිය දුර වෙනවා. කාමේය සුයිනෙය ගේධන් නහි ජාතු ගබ්බ සේම්පුරතිති. ඔබතුමිය ලෝකයෙන් මිදිලා මේ සංඥාව ලෝකයෙන් මිදුණු මේ ලෝකයක් හිමි නැති ලෝකයක් නැති එහෙම දැනෙනවා ඔබතුමියට ඒ ඒ සංඥා එතන එතන ඒ දැනෙන දැනීම ඇත්තටම නැවත උප්පත්තියක් ඔබතුමියට පනවන හැකියාවක් නැහැ. ඔබතුමිය නැවත ඔබතුමිය නැවත ලෝකයක් තියෙන හැඟීමක් නැහැ. ලෝකයක් අපි ඉතින් හදාගත්ත ලෝකෙකුත් දැන් නැහැ. ඔබතුමිය දකින්න ධර්මතාවයක්. ඒ තමයි ධම්ම. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන එකයි. මෙන්න මේ ධර්මතාවයේ දකින්න කෙනාට ඒ ඒ ඒ කෙනාට මේ මේ දුකෙන් සියලු දුකෙන් මිදිලා. අවේ සරණ තියෙන්නේ මෙතන නොදකිනවා නම් පමණයි. එයා සිතුවිල්ල නම් පමණයි දුක තියෙන්නේ. හැබැයි සිතුවිල්ල සත්‍ය දකින්න තැන ධර්මයේ දකින්නවා නම් ඒ කෙනාට ඒ සත්‍ය දකින්න තැන කිසි දුකක් අටගන්න හේතු නැහැ. එයා අසරණෙක් නෙමෙයි. එයා සරණ ගිහිල්ලා, බුදුන් සරණ ගිහිල්ලා, අන්න බුද්ධ ස්වභාවයට අවදි වෙලා මේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවයට අවදි වෙලා නත්ති මේ සරණංගඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ සිතේ එනේන සිත ඔබතුමා සත්‍ය දකින්නවා කියලා. නත්ති මේ සරණංගඤ්ඤං සංඝෝ මේ සරණං වරං. දැන් ඔබතුමිය තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවිකාවක්. ඔබතුමිය ඒ කාන්තේ මේ සත්‍ය ධර්මයේ දකිනවා. ඒක ඊටාම භාග්යක්. බොහොම හොඳයි. අපිට හරි සතුටක් ඇත්තටම අය කල්යාණ මිත්‍රියක් විදිහට ඔබතුමිය දැකියෝ. ආර්ය වහන්සේ ආර්ය වෙරියක්. ඒක අපි කොහොමද කියන්න ඕනේ ආර්යයන් වහන්සේ නමක් විදිහට ඔබතුමිය අපි දකින්නේ. ආර්යයන් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. සබහාදාම කවුරු හරි ඔබතුමියගෙන් ඇහුවොත් ඔබතුමිය කොතනද ඉන්නේ කියලා ඇත්තටම ඔබතුමියට පෙන්වන්න වෙන්නේ ඔබතුමියගේ මේ ඉන්න කෙනෙක් නෙමෙයි බාහිර හැමදේම තමන් වගේ සබහාදාමම තමන් වගේ අවධියක් තියෙනවා. ඒ අවධිය තුල කිසිවක්ම නැහැ. ඒ අවධිය තුල මේ මේ සියල්ලම තියවි තියෙනවා. නේද? එහෙම නේද? හැම දෙයක් හැම දෙයකම මහා මහා කරුණාවක් මහා මෛත්‍රියකුත් තියනවා නේද? මේ හැම දෙයක්ම Taman වගේ නේද? හරි සුන්දර අත්දැකීමක් නේද මේක? එහෙම නේද? ස්වාමීන් වහන්සේ ඒකේ මට වැඩිපුරම දැනෙන්නේ අසීමිත නිදහසක් බය නැති ගතියක්. අසීමිත නිදහසක් ඇතුලේ මහා සුවයක් මහා සුවයක් දැනෙනවා. ඒ සාන්ත සුවය දැනෙනවා සිතිවිලි වලින් මිදෙන තැන. එහෙමයි නේද? අත්තටම මේකට භූමියක් නැහැ. ලංකාවේද ඕස්ට්‍රේලියාවේද කොහෙද කියලා නැහැ. සිතක් නම් මිදීමක් නම් පුදුම සාන්ත සුවයක් දැනෙනවා. කොයිතරම් වාග්යක්ද? අත්තටම ඔබතුමිය සත්පුජ්‍යල තනකින් පණවන්න බෑ ඔබතුමිය. ඔබතුමිය මිදිලා. අපි කියනවානේ මේ ආර්ය භූමියට ප්‍රවේශ වෙනකොට මරණයක් පණවන්න බෑනේ. මර බියක් දැනෙන්න හේතුවක් නැහැ. කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්න හේතුවක් නැහැ. තමන් තමන්ගේ මිදිලා හැම දෙයක්ම කටයුත්තක්ම කරන්නේ. ඒක විශාල දියුණුවක්. ඒක හරිසන්නයි. ඒක හරිසන්නයි. අම්ම අතට භාග්‍යයක් කියලා හිතනවා. කතා කිරීමත් සතුටක්. මේකට නම් නැහැ. මේකට ආයි නාමයක් රූපයක් ගැට ගන්න බෑ. ඔබතුමියගේ රූපයක්, ඔබතුමියගේ නාමයක් කෙනෙක් පුජ්‍යලයක් පනවන්න බෑ. සබහා දහම කතා කරනවා වගේ එතකොට අපිට <laughs> හරි සුන්දර අත්දැකීමක්. ඒ සාරයන් වහන්සේලා එහෙමයි කතා කරන්නේ. මට මං ගැන කිසිලක් ආවා. ඒකත් සිද්ධියක් ඔව් ඒක හුදෙක් සිතක් පමණ අය සිතේ සමන් සමන් නැහැ. තමන් කියන ඒ හරිනේ සබදාම තමන් දිහා බලන් ඉන්නා වගේ හරියට. හරියට මේ මේවා එකකවත් තමන් ඇල්ලලා ගැටලා නැහැ. ඒවා තමන්ගේ කරගෙන නැහැ. කෙනෙක් පුජ්‍යලෙක් කියලා එහෙම එහෙම තැනක නැහැ. හරි පුදුම තැනක් ඒක. නේද? පැහැදිලි කරන්නත් අමාරුයි. ඇත්ත ඇත්ත. ඒක ඒක ස්වාමින් වහන්සේ සාන්දිටික ධර්මයක් ඒක මට තේරෙනවා තේරෙනවා අර කිසිම කිසිවක් මෙතනින් හාන් ධ්‍යාන කරන්න නැහැ කියලා. අය කියන්නේ මේ මෙතන මෙතනින් දැන් සාමාන්‍යයෙන් අපි තේහින් ඇතුළට ආවා. ලෝකයෙන් මනස මට සිතිවිලි දෙන්න. ඒක සිතිවිලි යටි මොකද බලවෙන් ඉස්බල හැදි වෙනකොට එතකොට අවබෝධ වුණා මටම දැනුණා මෙතනින් එහාට තැනක් නැහැ කියලා. එතනින් එහාට තැනක් නැහැ. එතනින් එහාට කිසිවක් නැහැ කියන්නේ. අතර අර දැනනවා කියන ඔබතුමිය කියවනේ මහා සතුටක් දැනෙනවා මේ සියල්ලම එක ස්වභාවයක් දැනෙන ස්වභාවය ඒක මහා මෛත්‍රිය. ඒක තමයි අතර මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියන්නේ. ඒක තමයි බුද්ධ ස්වභාවය. බුද්ධ ස්වභාවය ඇතුලේ මහා මෛත්‍රියක් දැනෙනවා. මහා කරුණාව, මහා මෛත්‍රිය, මහා මහා සියල්ලම එක වීමේ ස්වභාවය ඔය දැනෙන්නේ නේද? ඒක තමයි අප්‍රමාණ චේත විමුක්තිය. අප්‍රමාණ චේතු විමුක්තිය මේ පොත්වල තියෙන වචනයක් නෙමෙයි අත්දකිනවා නම් යමෙක් අර දැනෙනවා නම් ඒ සාන්දිටිකයි Tamanටමයි දැනෙන්නේ අකාලිකයි ඒපස්සිකයි ඕපනායකයි පච්චුපන්න ධර්මයේ මෙයයි නේද එහයි එයයි සත්‍ය ඉතින් හරි සතුටුයි ඇත්තටම හඳුනා ගැනීමත් සතුටුයි කතා කිරීමත් සතුටුයි ඔබතුමියට තවත් මේ ගැන කතා කරන්න අදහස් දක්වන්න දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරනකොට ඒ ඒ ස්වභාවයේ ගැටීමක් එකට යන්නේ නැහැ නේ. ඒක ඒක ඇත්තට එහෙම ස්වභාවයක් කියන්නත් බෑනේ. ගැටෙන ස්වභාවයක් ගැන කතා කරන්නත් බෑනේ. ඒ කියන්නේ ඒවා ඒවා පමණයි. ඒක ඒක වෙන් වෙලා වගේ නේ. ඒවා වැඩක් නෑ. ඒක ඒ කිසිම කම්පනයක් නෑ කියන එක හරි පුදුමාකාර අත්දැකීමක්. නේද? ඒක ප්‍රකාශ කරන්න බෑ. සංගහන වන්දේ කාපි මගේ සාමාන්‍ය පරිදි මම ටිකක් හරහලන්නේ ටිකක් කර්මං අස්තේනේ. අසාරයන් දැක්කොත් දැක්කොත් ඉක්මනටම තරහ යන වගේ සංකේතයක් තමයි මොකද තිබුණේ. ඉතින් දැන් ඉස්සර තිබුණේ ඒ තරහේ දුකමත් දැනෙනවා. තරහේ පීඩාවක් දැනෙනවා. දැන් මට ඒ සියල්ල සිතුවිලි විතරයි. ඒ සියල්ල සිතුවිලි විදිහට යනවා ඒක පීඩාවක් නැහැ. ඒ සිතුවිලි වල කෙනෙක් නැහැ. ඒ මගේ වෙලා නැහැ. මම කියලා දෙයක් නැහැ. ඒ කම්පණයකුත් නැහැ. විඳවීමකුත් නැහැ. ඒකට කාම්පණයකුත් නැහැ. ඒකට විඳවීමකුත් නැහැ. පුදුමාකාර විඳීමක්. එහෙම නේද? ඉන්නක් නෑ ස්වාමිනාත්. හැබැයි මම අර කිව්වා වගේ සමහර වෙලාවට දැන් දැන් ඉන්නක් වෙනවා. මට හිත ඊට මොකක් හරි දැන් මගේ මම අර ඉම්පල්ස් එකක් වගේ ඉන්නවා කියලා සමහරලා සිතිවිල්ල පටන් ගන්නකොට මට කොහොමද කියලා තේරෙන්නේ නෑ. නිකන් තාක්ෂණිකක් යනවා වගේ මෙතන මාත් එක. ඊට පස්සේ තමයි මම පිටිවිලි දෙන්නේ. ඊට පස්සේ පිටිවිලි දෙවිලි යන එක පාල්පේක දෙවිගෙන හරියට නිකන් වේව් එකක් වගේ. ඒ දෙන්න බබ දැන්න. ඒ දැනින් කොහෙද ඉන්නේ මම තාම හොයනවා. සමහර වෙලාවට අදට හරියෙන් දැනෙනවා කියලා හිතනවා. නමුත් ඒක කිසිම බාහිර දැනීමක් නෙමෙයි. නෑ ඒක ඔබතුමිය මේ ඒ ඒ දැනෙන දැනීම කොහෙද කියලා හොයන්න යන්න එපා. තනක් හම්බ වෙන්නේ පනවන්න බෑ. ඒත් මේ දැන දැනීමක් දියවිගෙන යනවා. ටිකෙන් ටික ටිකෙන් ටික ඔබතුමීට දැනෙයි. ඒක මේ අවදිය තුළ දියවිගෙන යනවා. ඒ ආසවක්ඛ්‍යා ඥානය තුළ ඔබතුමීට දැනෙනවා. ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යනවා කියන්නේ ඕකටයි. ඔතනම දැන දැනීමයි දියවිගෙන යන්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී ගමන ඒ සිතුවිලි ඔබතුමිය අවබෝධයි. ඔබතුමියට ධර්මය ගැන හොඳ සුතවත් භාවයක් තියෙනවා. ඔබතුමියට සත්‍ය ඥානෙ හොඳින් තියෙනවා. ඔබතුමිය ධර්මය හොඳින් දන්න කෙනෙක් අපිට වැටහෙනවා. ඒ ඔබතුමිය අපි හිතන්නේ මේ සිතුවිලි නෙමෙයි කියලා අවබෝධය ඇතුවට පස්සේ දැනෙන දැනීම තුළ ඔබතුමිය නැවතත් ඒවා සිතුවිලි කියලා හිතන්න යන්නෙත් නැහැ. එimhe සිතුවිලි වලට ගන්න යන්නේ ඔබතුමිය ඔබතුමියගේ අපි හිතනවා දැන් අර ඔරුවත් අත්හැරලා දානවා වගේ දෙයක්. පාරුව දිමින් තියලා යනවා වගේ දෙයක්. අපි හිතනවා දැන් කිසි දෙයක් එහෙම ඔබතුමීට ගැටුමකුත් නැහැ. එහෙම නේද? ඒ දැනෙන දැනීම දියවිගෙන යයි. ඔබතුමී ටික ටික ඒක ඒ කම්පන ස්වභාවය අඩු වෙගෙන යනවා දැනෙනවද එහෙම? කොච්චර කාලෙක ඉඳන් එහෙම දැනෙනවද? සාමාන්‍යයෙන් ඉස්සර මට ඒ කම්පන යන නිකම් පොඩි ඉලෙක්ට්‍රික් ධාරාවක් වගේ දැනුනේ. එතකොට අපි හිතමු බයක් වුණොත් හරි කතාවක් වුණොත් හරි ඒක මේ ඉලෙක්ට්‍රික් ඒ දැනීම ඇවිල්ලා ඊට පස්සේ තමයි ඒක ලේබල් එක නම අදින්නේ. ඒක මේක තරහද. මේක මේක දේශෙන් මේක මේක නිවිසියට දුකඩික ලේබල් එක අදින්නේ. සමහර වෙලාවට ලේබල් එක නැහැ. අර දැනීමෙන් දෙවිලා. දැනීම ඇවිල්ලා දෙවිලා මම අදින්න ඉන්නවා. දැන් වෙන්නේ ඒක ඒ තරම් වෙන්නේ නැහැ. දැන් වෙන්නේ සිත්තිලා පටන් ගන්නකොට ඒක තමයි දෙමනේ. එහෙම සිත එහෙම තියෙද්දී ඒ සිත ඇති වෙලා ඒ සිත ඒ සිත සිත සාමාන්‍ය සිත ස්වභාවයෙන්ම අට ගන්නවා. සාමාන්‍ය විදිහට මේ දිනදා කටයුතු කරනවා. ඒ එතන Taman නැති ස්වභාවයක ඒ දැනීමක් තමයි ඒ කියන්නේ ඔය පැහැදිලි කිරීමත් එක්ක කොහොමද එතනට ඇලි වෙන්නේ කියලා බැලුවේ. ඒ කියන්නේ සිතක් හටගෙන බව ඒ සිතට ඒ සිත ඒ සිත සිත හටගන්න නැති වෙන එක සාමාන්‍ය ඒ සිත ධාරාවක්. ඒ ධාරාවටම තමන්ගේ ඇල්මක් ගැටෙන්නේ නැති නිදීමක ස්වභාවයක්. ඒ ස්වභාවයේ අවදියක්. ඒ අවදිය තුළ සිත එක එක ස්වභාවවල ඒ ස්වභාවවල සිතක් තියෙන බව ඒ ස්වභාව ඔබතුමේ කිව්වාගේ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාව දැන ස්වභාවය නෑ ඒක තියෙනවා දැන ස්වභාවය ඒක ඒක තමයි අරහත්වේ දක්වාම ඒක ඒක දැනෙනවා යන්තම් හරි දැනෙනවා. එහෙම ස්වභාවයක් ඒ අවබෝධයෙන් මේක මිදීමකට සබහා දහමෙන්ම තමයි ඒක ඒක ඒ සබහා දහමෙම න්‍යායකටයි ඒක දැන ස්වභාවෙදී වෙලා යන්නේ. එහෙම ස්වභාවයකුත් නොදැනෙන ස්වභාවයකටම මිදීමක් තුළ කියන්නත් දෙයක් නැති ස්වභාවයක් කාටවත් කියා ගන්නත් දෙයක් කියන්න දෙයක්වත් නැති අමුතුම ස්වභාවයක අත්දැකීමකටපත් වෙනවා ඊට පස්සේ ඒ ස්වභාවයේ කියන්න දෙයක්වත් නැති කියන්නත් නැති ඒකම ඒ ස්වභාවයම ස්වභාවය බවට පත් වෙනවා. සිතත් එහෙම ඇතිවෙනවා. ඒ සිතෙත් එහෙම තම ඒ තමන් කියලා එහෙම ස්වභාවිකුත් නැහැ. හැබැයි ඒක තේරුම එහෙම එහෙම කිසිම දෙයකට එහෙම කම්පණයකුත් නැහැ. ඒවැ ගැටීමකුත් නැහැ, ඇලීමකුත් නැහැ. එහෙම මහා අවදිමත් ස්වභාවයක්. මේක ප්‍රඥා ලෝකයේ වගේ එකක්. විද්‍යා ලෝකයේ ආලෝකයේ වගේ එකක්. ඒක දැන හැම දැනීමක් තමයි ඔබ කියවාගේ මුලින් එහෙම තමයි තියෙන්නේ. එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකත් හැබැයි දැන ස්වභාවය කියන එකත් එච්චර ඒක තරයක් නැති වෙලා යනවා. ඒක ඒක ඒක ඒක ඒක දිය වී යනවා. එහෙම කියන්න පුළුවන්. එහෙම ස්වභාවයකට අවදි වෙනවා. මහා අවදියක් ඒ තුළ තියෙනවා. ආලෝකයක් වගේ කියන්නේ ආලෝකයක් කියන්න බෑ අපිට මේ කියන ක්‍රමයක් නැති ඉඳ කියන්නේ. එහෙම මොකද්ද ප්‍රභාස්වරයක් දැනෙනවා. සිතුවිලි වල තියෙන සිතුවිලි කියන දේම නිකන් හිතෙනවා දැනෙනවා වගේ දෙයක්නේ. එහෙම දෙයක්වත් නැති ස්වභාවයකට අවදි වෙනවා. අවදියක් ඒක. අවදි වෙලා වගේ. අර තීරේ නැකිట్లా වගේ ඇත්තටම. හරිම උපමාව ඒක තමයි. හරි තමයි නැකිట్లా ඒ හැමදේම හොඳට පේනවා, හොඳට ඇහෙනවා, හොඳට දැනෙනවා. අපි ඒකකවත් තිබ්බත් එකයි හොඳයි දෙබ්බත් එකයි කවුරු හරි කිව්වොත් එහා මේක හොඳයි ඒක හොඳයි කවුරු කිව්වොත් නෑ නෑ ඒක නෙමෙයි මේක හොඳයි ඒකත් හොඳයි කවුරු කිව්වොත් එහෙම නෑ මෙහෙම ඒකත් හොඳයි එයාට එකකටවත් එයා නෑ එකකවත් එයා නෑ ඒකකවත් අර ඒකට ඇවිල්ලත් නෑ අකට අරකට අන්තයට ගිහිල්ලත් නෑ මේ අන්තයට ගිහිල්ලත් නෑ මොන අන්තයකවත් තමන්නේ ඔක්කොම අයින් කළා දාලා තව කරොත් එහෙම එකක් වතර නැහැ කියලා හා ඒකත් හොඳයි ඔය වගේ අමුතුම ස්වභාවයක් ඒක පුදුමාකාර ස්වභාවයක් ඒක පැහැදිලි කරන්න නම් අමාරුයි පුළුවන් ද කියන්න අපිට තේරෙන්නේ නැහැ පැහැදිලි කරනවා නම් කවදාරි ගොඩක් හොඳයි බුදුන් වහන්සේ නම් පෙන්නවා නෙළුම් කොලේ දිය නොගැටි නොඇලී තියෙනාසේ මිදීම ස්වභාවයක් මේ සාමාන්‍ය දිනදා මේ සමාජයේ දිනදා කටයුතු වල එකකවත් ඇලිලත් නැහැ ගැටිලත් නැහැ මිදීමේ ආවාසයක් තියෙනවා මේ රහතන් වහන්සේගේ ස්වභාවයමයි. අතරම රහ නැති වෙච්ච ස්වභාවයක්ම තමයි. රහක් නැහැ කිසි දෙයක රහක් නැහැ හරයක් නැහැ එහෙම එහෙම ස්වභාවයක්. හොඳත් එකයි නරකත් එකයි අර අකෝප්පා චේතු විමුක්තිය කම්පණේකුත් නැහැ අටලෝ දහමින් කම්පාන වන ගුණේ වගේ ලාභාලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති ඒ හැම දෙයක්ම එකම ස්වභාවයක් දැනෙන්නේ අර ආනියා අන්තිරෝණියම් පුදුමාකාර සහැල්ලු ස්වභාවයක් ඒ ස්වභාවය තුළ ඕනාවට වඩා එහෙම එක එක දේවල් කරන්න එහෙම අදහසකුත් නැහැ කාටවත් එහෙම පෙන්වන්න එහෙම දේවලුත් නැහැ මොන හරි ඇඳුමක් කිරිලා ගියත් ඒකත් හොඳයි මොන හරි මඩක් මොන හරි මඩවලක වෙලා ගියත් ඒකත් හොඳයි අපිට ප්‍රශ්නයක් නැහැ අනිත් අයට තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ඒ ඒ කෙනාට එහෙම අදහස් නැහැ කෙනාට ඔක්කොම එකයි يعني මහ පොළවත් එකයි අර ඔක්කොම එකයි තනකොළ ගොඩත් එකයි කුණු ගොඩත් එකයි සේරම එකයි වගේ අමුතු ස්වභාවයක් කියනවා ස්වභාවයක කම්පණය නැති ස්වභාවයක් හරි දියුණු ස්වභාවයක් ඒක අපිට දැනෙනවා එහෙම මනුෂ්‍ය ස්වභාවයක් නන්නේ මොකද මනුෂ්‍ය ස්වභාවයක කොහොමවත් ගැටීමක් කලීමක් තියෙන. එක්ක හොඳයි කියන එක්ක නරකයි කියන හොඳ තැනක් හොය හොය යන එක ඔය ඔය වගේ අදහස් තියෙනවා. නමුත් මෙහෙතර එහෙම මුකුත් නැහැ. තිබ්බොත් හොඳයි නැත්. එහෙම හොඳයි කිව්වත් එකයි නරකයි කිව්වත් එකයි තිබ්බත් එකයි නැත්ත් එකයි. එකයි ඉතියත් එකයි. ඕනම තැනකට අර සෙට් වෙනවා වගේ දෙයක්. අර වතුර භාජනයට දැම්මම එතන එතන සෙට් වෙන්නේ. දැන් වතුර මේ භාජනයට දැම්මම මේ හැඩේ. වතුර අර භාජනයට දැම්මම මේ හැඩේ. අර උපමාවක් ගත්තේ. ඒ වගේ ස්වභාවයක්. ඒක ඔබතුමීට එහෙම දැනෙනවා. මාව එහෙම පිටුට වල මං හිතන්නේ මගේ ශරීරයේ හස්වත් එහෙම වෙනසක් ආ වෙනවයි කියලා මම මගේ චරිත ස්වභාවය ඒ විදිහට යනවා නමුත් මම මම බැලුවම ඒ කරන ක්‍රියාවට නෙමෙයි මම හිතන්නේ මම උයනවා මම උයනවා වුණාට මට තියෙන්නේ මගේ හිත එතකොට මගේ හිත ගොඩක් කලාවට නම් මම උයනවා. උයනට උයනට විකුණනට ඒ උයන එක උදේ ක්‍රියාවලියක් වගේ. ඒ අගස්සල අතු වෙලනවා වගේ උයන එක ඔක්කොම කරේ. ක්‍රියාවලියක් වගේ. ආ. එහෙම කරේ. ඒක අනිත් එක මම මානෙල ඔක්කොම බබාරෙන් සුලින් කරනවා. වෙනම අවධියකින් එලවන්නේ. හරි ඇත්තටම ඒක අද්ද ඒක කාට හරිද අත්දැකීමක්ම තියෙන්න ඕනේ ගැන නේද? ඒ ඇත්තටම මේ හරි පුදුම ස්වභාවයක් ඔතන තියෙනවා. හැබැයි තාමත් ඔබතුමිය අර සිත කියලා දකින්න උත්සාහ කරන එක නම් එහෙමත් අවශ්‍ය නෑ කියලා අපි නම් හිතන්නේ. දැන් අර පුරුද්දට අපේ පුරුදු ටික තියෙනවා. පුරුදු ටිකට තමයි ඔය හැම දෙයක්ම පුරුද්දට තමයි තියෙන්නේ. මේක මේක මේක කියන පුරුදු වලටයි ඔය තියෙන්නේ. දැන් ඔය මිදිලා ඉන්නේ නමුත් අර පුරුදු ටික තියෙනකන් ඔහොම යනවා. ඔය ස්කන්ධයේ සෝපටිසේස නිබ්බාන එහෙමම අනුපටිසේස නිබ්බාන කියන තැන ශරීරේ කමුත කලාබරේ කියන්නේ අපි කියන්නේ මේ පංචස්කන්ධ මේ ශරීරය කියන්නේ. ශරීර ධාතුවේ කෘත්‍යයන් ටික අර පුරුද්දට හුරුවට යනවා. නමුත් ඒවත් ඉතින් ඒවට ඉතින් බහැලක් නැහැ මේ කතාවේ. ඒ කියන්නේ ඒවා පුරුද්ද පුරුද්දට ඔහේ යනවා නේ අත්ගස්වල අතු සෙල වෙනවා වගේ. කුලකට අතු හෙල වෙනවා වගේ ගහ වැනෙනවා ගහේ සේරම මේ විදිහට වෙනවා. ගෙඩිත් ඇදෙනවා අර ඒ වගේ නෑ මලුත් ඇදෙනවා ඒනවා කරන ගහට ගහටම අදහසක් නෑ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ ඒ වගේ ස්වභාවයක් ඔව් ඇත්තට ඔව් ඒ වගේ ස්වභාවයක් හැබැයි ඉතින් අර ඔබතුමිය අර තාම සිතට පොඩ්ඩක් අර දැන් ධර්මයත් අත්තරින්න කියලා කියන්නේ අපි ඒකනේ දැන් අපි මේක මුලින් අර සිත බව දකින්න පුරුදුත් කරනවනේ ටිකක් ඊට පස්සේ ඒ පුරුද්දත් ඇත්තටම ඊට පස්සේ ඒකත් අත ඒ කියන්නේ ඒකත් එච්චර ඒක පුරුද්දට ගිහිලා ඒක ඒකත් එහෙම අත්හැරෙනවා නම් තමයි අපි කියන්නේ හොඳයි කියලා. පස්සේ අවසාන මොහොතේදී ඒවත් අත්හැරෙන. ඒ කියන්නේ මේ හිත හිත කියලා හිතටම හිත හිත කියන අර අපි ගන්නවානේ අර පුරුද්දක් ඇති කර ගන්නවානේ පටිසෝතේ තුල අනුසෝතේට ගිය සිත පටිසෝතේට ගන්නවානේ අර බෙලවත් මිදිලා එලවත් මිදෙනවා කියන්නේ ඒකයි. දැන් මෙලව මිදිලානේ දැන් මේ මෙලව මේ ලෝකයක් නැහැනේ. එතකොට එලවත් මිදෙනවා කියන්නේ දැන් අපි පටිසෝතේ තුල මේ හිත බව දකින්න ඒවා පුරුදු කරපුවත් අත්හැරලා යනවා. සමහරව ධර්මයේ කියලා හිතන ඒවත් අත්හැරලා යනවා. හිතනවා නිවන කියලා එහෙම දෙයක්වත් නැහැ, ධර්මයේ කියලා දෙයක්වත් නැහැ. ඔය ඔක්කොම තමයි 아무තුම ස්වභාවය විතරයි අවදි වෙන්නේ. ඒ ස්වභාවයෙන් නිදීම හැබැයි Tamanට සාන්දිටික වෙන්නේ. ඒක මේක ඒක මිදීම සාන්දිටිකත්වයේ තමයි ඒක ඊටාම වැදගත්. ඒක සිතුවිලි වෙන්න බෑ. හිතනවා වෙන්න බෑ. ඒක දැනෙන එකක්ම වෙන්න ඕනි ලුණු වගේ අර අපි කියන්නේ මිරිස් වල දැවිලා දැනෙන කොච්චි මිරිස් අර අපි කියන්නේ ගම් මිරිස් මිරිස් ඒ වගේ දැන් කූඹියක් කනකොට දැන දැනීම වගේ නිකන් අර කට්ටකින් අර ඇනෙනකොට දැනෙන දැනීම වගේ අනේම ස්වභාව ඒ දැනෙන ඒ වගේම දැනෙන ස්වභාවයකට මේ මේ ස්වභාවයේ දැනීමක් විතරයි කියන එකයි අපි කියන්නේ. අර ඔක්කොම උපමා ගත්තේ එහෙම දෙයක් නෙමෙයි උපමා ගත්තේ. නමුත් මේ දැනීමක් කියන එක සිතුවිල්ලක් නෙමෙයි කියන එක. මේ සිතුවිල්ලක් නෙමෙයි කියන්නේ. ගැටීමක් සමහර වෙලාවට වෙනු මනසින් බලනවා වගේ මෙහෙම බලන් ඉන්නකොට අර ඔක්කොම ඉතර බඩු ඒ ස්වභාවය දැනෙනවා. ඔව් ඒ ස්වභාවය දැන. සිතුවිලි වල සිතුවිලි වල ගිනි කොට සම්පූර්ණයෙන්ම නිවිලා හැබැයි. දැන් ගිනි කොට නිවිලා. එහෙමම ගිනි කොට නිවිලා අර දුම විතරක් තියෙනවා වගේ තමයි අර සිතුවිලි වල ක්‍රියාවලිය ඔක්කොම වෙනවා. ක්‍රියාටික ඔක්කොම වෙනවා. ඒකයි මම කියන්නේ. ක්‍රියාවලිය වෙනවා. ක්‍රියා ක්‍රියාව වෙනදා විදිහටම කටයුතු ටික සිද්ධ වෙනවා. කතාත් කරනවා, වැඩත් කරනවා. සේරම හැබැයි ඒවැ තිබුණු අර වටිනාකම එකක්වත් නැහැ. අර ඒවා මේවා මෙච්චර වටිනවා මෙච්චර ඒවා වෙන්න ඕනි කියලා දේවලුත් නැහැ. නොඋනත් හොඳයි. උනත් හොඳයි. ඒක කරත් එකයි නැතත් දැන් කරොත් නැතත් හරි ඒවත් එනවා ගැටලුත් එනවා ඒතකොට මොන හරි වෙන දේවලුත් එනවා ඒකත් හොඳයි වගේ අර අමුතුමද මොනවා වුණත් ඒ තියෙන දෙන්නේ තියෙන්නේ වගේ තියෙන ස්වභාවයේ තියෙන්නේ වගේ අමුතු ස්වභාවයකට ආවදී දැන් වැරදුනත් එයා ඒ ස්වභාවයනේ මරුණත් ඒ ලෝක ස්වභාවය වගේ අර ස්වභාවයක් තියෙන බුදුමාකාර ස්වභාවයක් ඕකාව ඒක වචන නම් ගන්නත් මේ වචන වලට ඒ වචන වලට ඒක ගන්නම බෑ කොයි විදිහෙන් කියන්න ගියත් ඒක ඒකමයි සාමයේ ඒකට සතිය කියලා කියන්න බෑ ස්වාමීන් වහන්සේ. සතිය සාමාන්‍ය සතිය ස්වභාව තියෙනවනේ. ඔක ඇවිල්ලා සතිය සාමාන්‍ය අපි කතා කරන ඒ සතිය නෙමෙයි මෙයා සම්මා සතිය කියන එක වෙනස්. මේ සම්මා කියන වචනේ දාන්නේ. සම්මා දිට්ඨියනේ සම්මා දිට්ඨිය තුළ තියෙන සම්මා සතිය කියන එක සාමාන්‍ය සතිය කියන එක නෙමෙයි. එතන තියෙන සම්මා කියන වචනේ දානකොට සම්මා දිට්ඨිය කියන තර මේ සිතුවිලි නෑ. කාමීසු විනීගේ දා නයි ධාතු කියලා තැනට එනවා. ඒතර කාම ඒව අදහස ඒව මොනවත් නැහැ. ඒව මොනවත් නැහැ. ඒ කියන්නේ ආතාවල් අරව මේවා ඒව දේවල් නැහැ. මොන හරි අදහසක් නම් අදහසක් වගේ නිකන්. අන්න ඒවා. එහෙම අර පුදුමාකාර ස්වභාවයකට අවදි ඒක තමයි ඇත්තටම මට කියන්න පුළුවන් විදිය තමයි ස්වාමී. මට රේන විදියට මට කියන්න පුළුවන් වෙන ක්‍රියාවලියක් විතරක් වෙනවා කියන එක විතරයි. ඒකයි. වෙන ක්‍රියාවලියක් විතරක් වෙනවා. ක්‍රියාවලියයි ප්‍රභාස්වර සිතයි. අවසානයේ. අවසානයේ ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලිය. සම්පූර්ණ නිස්භාවක් වෙනවා. ඔව්. ප්‍රභාස්වර සිත වෙනවා. මට ඒ කිස්බව ස්වාමීන් වහන්සේ දැන් බලන් ඉන්නකොට සමහරවිට පේනවා වගේ දැන් මම හිතන්නේ දැනෙනවා ඒ මම දන්නේ කොහොමද කියන්නේ ආය ආය කියන්නේ නැහැ නැහැ දැන් මම මොකක් හරි දෙකක් දැන් බලන් ඉන්නවා දැන් මම මෙහෙම මොකක් හරි ඉඳගෙන දැන් ගෙදර බලන් මොකක් ඉන්නවා නම් ඉස්සරහා ඒ බඩු මුට්ටු ඔක්කොම තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒ ඔක්කොම ඒවා කිස්මතු වෙනවා. අන්න හරි. ඒ කිස්මත මට කියන්නද කොහොමද කියන්න බෑ. මොන මොන කොහොමද කියන්නේ? කොහොමද ඒක කියන්නේ? කියන්න බෑ. ඒ වඩුත් තියෙනවා. නේ සේරම තියෙනවා. හිස්සාවුත්තිය ඒක තමයි කියා ගන්න බෑ සාන්දිටිකයි ඒක අපි කියන්නේ ලෝකෙ දිහා හිස් බැල්මකින් බලන් ඉන්නවා කියලා රහතන් වහන්සේ මේ හිස් බැල්මකින් ලෝකෙ දිහා දකිනවා කියලා මේ හිස් බැල්මේ මේ අපි ආයතන වල තියෙන ඒ නාම රූප නැහැ හරි පුදුමයි සම්මුති ප්‍රඥාප්තිය මොනවත් නැහැ නමුත් ඒවා නැති වෙලත් නේ ඔක්කොම ඔය තීර දේවල් ওই විදිහටම තියෙනවා ආධ්‍යාත්මික දියුණුව අති අතිශයින් ගැඹීරයි. ස්වභාවය මහා මිදීමක ස්වභාවයක් ඇත්තටම අධිගමයන් ගැන ඔබතුමියගේ ඒ පැහැදිලි කිරීමක් තියෙනවා. අපි කියන්නේ ඥායස් අධිගමයි බුදුන් වහන්සේ කියන මේ මේ මේ සත්‍ය දකින්න කෙනා. සත්තානම් විසුද්ධිය විසුද්ධිය සියලු අපේ අතර විසුද්ධියනේ මේ මේ සියලු අපේ තියෙන සංඛාර විසුද්ධියටපත් වෙලා සත්තානම් විසුද්ධියයි ඥායස් අධිගමයි ඒ අධිගම ලැබෙන ඥානේ ඇත්තටම සත්තාන විසුද්ධියයි දුක්ඛ දෝමනස්ථානං අත්තගමය. ඒ සියලු දුකෙන් මිදෙන තැනයි කියන්නේ. සියලු දුකෙන් මිදෙනවා. ශෝක පරිද්දවාන සමතික්කමයි වැළපෙන්නේ ශෝක වෙන්නේ නැහැ. පරිද්දවාන සමතික්කමයි. අඥායස්ස අධිගමය. ඥානෙ නිදැනෙන ඒ අධිගමයටපත් වීම. ඥායස්ස අධිගමයි. නිබ්බාන සත්‍ය කිරියයි. අන්න එතරයි නිවන් මාර්ගය. එතරයි නිවන් දකින්නේ. අර දැනෙන ස්වභාවවල යම් කිසි මොහතක ඔබතුමේ යන්තම් හරි ඔබතුමේ කිව්වානේ මෙහෙම දැනෙන ස්වභාවයක් තියෙනවා කියලා අන්න ඒකත් නැති වෙන ස්වභාවයකයි නිබ්බාන සත්‍ය කිරියයි කියන්නේ. ඒ අරහත්. සියලුම නිදන ස්වභාවය. ඉතින් එහෙමනම් ඔබතුමියට ඇත්තටම හතරම කියන්න දෙයක් නෑ ඔබතුමිය සියල්ල අපිට දැනෙනවා මාර්ගයේ මහා දියුණුවක ඇත්තටම අභිඥාලාභීන්ගේ ඒ මහා දියුණුව ඔබතුමිය සතුයි. ඔබතුමියට දැනෙනවා ඒ සත්‍ය. ඔබතුමියට එහෙම ධර්මයේ තුල අපිට දැනෙනවා ඔබතුමේ ප්‍රතිපදාව තුළ කෘතඥානය තමයි ඔබතුමේ දැන් හිමි වෙන්න තියෙන්නේ. ඒක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සබහාදහමේ න්‍යායක්. සබහාදහමටම දිය වී යාමක්. ඉතින් සත්‍ය ඥානය ඔබතුමිය ගා තියෙනවා. කෘත ඥානය ඔබතුමිය ගොඩක් ප්‍රතිපදාව තුළ කටයුතු කරලා තියෙනවා. ඉතින් කෘතඥානය ඔබතුමිට හිමි. ඉතින් ඔබතුමියට ඇත්තටම ඒ සත්‍ය අවබෝධ වෙලා ඇත්තට නැවත උපතක් නම් උපදින්නේ නැහැ. සුද්ධාවාස තමයි මුණත් තියෙන්නේ. සියල්ලෙන් මිදුණු තැන සුද්ධාවාස කියලා බුදුහන්සේ පනවන්නේ. සුදස්සය සුදස්සය අහ ඔය නම් වැඩක් නැහැ ඔක්කොම ඉතින් අපි ලෞකික කොට දාන්නේ වචන කියලා. නමුත් මේ උපත්ය පනවන්න බෑ. නැවත කොහෙවත් මෞකසක ලහිජාතු ගබ්බසෙය පුරුදි කියන නැවත උපත්යක් කොහෙවත් ලෝකයක් ලෝකයක් තියනවා කියන කෙනෙක්ට විතරයි ඇත්තටම පනවන්න පුළුවන්. ලෝකයක දැනීමක්වත් නැති ස්වභාවයක කොහෙද උප්පත්තිය? ඇත්තටම සංඥා නිරෝධයකට යනවා. සංඥා අபிසංකරණය කියන්නේ හැමතිස්සෙම මේ සිතට එන සංඥාව අපි තුම පොත කියලා ඒ සංඥාව නැවත නැවත ඒක අවශ්‍යතාවයක් දැනෙන්න ඕනේ අபிසංකරණයක් තුළ. තව තව අගයක් තව හොයන එකක්, හොයන ගතියක්, පොනෝභාවික ස්වභාවයක්, නන්දිරාගසගත අල්මක්. ඒ මොකුත් දැනෙන්නේ නැහැ ස්වභාව සංඥා නිරෝධයක්. සංඥා නිරෝධේති කියන තැනට එනවා. සංඥා වේදේති නිරෝධ සමාපත්තියට ඒ කියන්නේ යන්නේ. ඒ කියන්නේ සංඥා නිරෝධ කරා යන ගමන. සංඥා අபிසංකරණ නිරෝධයක් බුදුන් වහන්සේ කියනවා. සංඥා නැතුවත් නෙමෙයි සංඥාව කියන්නේ ඒක තමයි නසන්න සන්නී නවිසන්න සන්නී නොපියසන්නී නබූත සංඤී කියලා මේ සංඥාවක්. ඒකට පණවන්න නැතුව නෙමෙයි. නමුත් ඒ සංඥාවට නිරෝධයක්. සංඥාවේ අරයක් නැති වෙලා. චන්ද රාගයක් නැති වෙලා. එතරම් නිවීම නිදීම. හොඳයි. බොහොම සතුටුයි. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් ඉතින් මේ මන අදල අර ඔබ වහන්සේ චේතු විමුක්ති කියන එක තමයි මම හිතනවා ප්‍රඥා විමුක්ත චේතු විමුක්තියකින් වෙන සමකන්දේ කියන. ඇත්තටම මේ මේ විමුක්තිය නම් විමුක්තියයි. ප්‍රඥා විමුක්තිය ඇති තරයි චේතෝ විමුක්තිය තියෙන්නේ. ඒකයි මහා ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන්නේ ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤය. විඥානය කියන්නේ චේතනාව සිතුවිල්ල. චේතනාවල විමුක්තිය තියෙන්නේ ප්‍රඥා විමුක්තිය ඇති තනයි. ප්‍රඥා විමුක්තිය ඇති තනයි චේතෝ විමුක්තියක් තියෙන්නේ. දෙකම එකමයි. ප්‍රඥාව තමයි මේ සියල්ල. ඒ කියන්නේ අපි මේ අවබෝධයේ ප්‍රඥාවයි. ඒක ඇත්තටම චේතනා කියන්නේ චේතෝ විමුක්තිය කියන්නේ චේතනාව තියෙන තර කර්ම විපාක තියෙනවා. කියන්නේ නැවත සසරක තියෙනවා. චේතෝ විමුක්තිය තියෙන තර චිත්ත විමුක්තිය තියෙන. ඒ සඳහා ප්‍රඥා විමුක්තිය අවශ්‍යයි. දෙකම එකමයි. ප්‍රඥා විමුක්තිය නැතුව චේතෝ විමුක්තියකුත් නැහැ. පැහැදිලිද? පැහැදිලිද? ඔය වචන ගොඩක් විතරයි. ඔය ඔක්කොම ඒකයි බුදුන් වහන්සේ කියන්නේ සේරම අත්තරින්න කියනකොට මෙලවක් නැහැ, පරලවක් නැහැ, දෙවලම මිදුවා. මිදිලා කියයි. ඔය ඔක්කොම අපි දාගත්ත සම්මුති ප්‍රඥප්ති අපි කතා කරන භාෂාව. භාෂාවේ තමයි ඔය සේරම ගැටලු තියෙන්නේ. අවබෝධය තුළ එහෙම නැහැ. ඒකයි බුදුන් වහන්සේ බුදුන් බුදුහන්සේ ඔතන ওই මිදීමට දෙනවා හොඳ උපමා මේ වචන ටිකක් ඒ කියන්නේ බුදුහන්සේ පෙන්නන මේ න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤාතරන විඥානඤ්ඤාතරන ආකිඤ්ඤායතන න න සන්නාන සංඥායතන නායන් ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යෝ න න ගතින් අදාවි න ගතින් න තිතින් න චුතින් න උප්පතින් අපටිත්තන අපවත්තන අනාරම්මණං කිය කිසිවක්ම නැතිවකුත් ඔතන ගන්නවා ඒ කියන්නේ උප්පත්තියක් නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ න න චුතින් න තිතින් න උප්පත්තින් තිතීමක් පැවැත්මක් අනාරම්මණයක් ආරම්මණයක් කිසිවක් නැහැ. නෝ ඔබ ඡන්දි මසුරිය කියලා හඳිරු කියලා දෙයක්වත් නැහැ කිය. පටවිය පොතේ ජෝය කියලා දෙයක්වත් නැහැ කිය. මේ පුදුමාකාර මේ ස්වභාවය මේ පැහැදිලි කරන්නේ. ওই ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්නේ. කිසිම දෙයක් නැති ස්වභාවයක්. ඉතින් කොහෙන්ද ඔතන තවත් වචන ගොඩක් තියෙන්නේ. එහෙම දෙයක්වත් තියෙන්නේ කියන්නේ ඒවා දකින උදෙක් මේ ඔව් හරි හරි අවබෝධය තුලයි. එහෙම සියල්ලම අපි හිතනවා ඔබ වහන්සේට වැටහෙන ඔබතුමියට වැටහෙන්නේ නැති මේ සියල්ලම බොහොම හොඳයි. ඇත්තරම සතුටුයි. ආර්ය භූමියේ ආර්යයන් වහන්සේලාගේ ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර ඇතර ඔබතුමීට පුළුවන් තව කෙනෙක්ට මේ ධර්මයේ යම් කිසි විදිහක දුකෙන් ඉන්න කෙනෙක්ට කම්පාවලින් මේ ඔබ දුක් වෙන්නේ ඔබේම සිත නිසා නේද කියන එක පෙන්වන්න පුළුවන් නේද? එහෙමයි එහෙමයි අන්නේ ඒ යුත්තකමක් විදිහට ඉතින් ඒ කටයුත්ත කරන්න පුළුවන් බහුජන හිතාය බහුජන සුඛාය කියන තැන කල්යාණ මිත්‍රයෙකුටමයි කළ හැකි වන්නේ. එහෙමයි. ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. වැඩි කාලයක් වැඩි දිනෙකට මඟ පෙන්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ම්ම් බොහොම හොඳයි. ඔබතුමිය ඇත්තටම කතා කිරීම ගැන හරි සතුටුයි. ඉතින් ඔබතුමියට දෙන්න කියලා අපිට ලොකු දෙයක් නැහැ, උපදේශයක් නැහැ. නමුත් මේ කතාව තුළ ඔබතුමිය යමක් ඔබතුමියට මොන හරි අඩුපාඩුවක් තිබුණා නම් ඒ තැන ඔබතුමා හදාගත්ත කියලා අපි හිතනවා. හඳුනාගත්ත කියලා හිතනවා. එහෙමයි තවත් ඒක උපලක් වේවි අවධිය සඳහා. විවරිතෝ විජිතෝ කියන මේ මේ අවධිය ඉතාම වැඩගත්. බොහොම හොඳයි. ඔබතුමියගේ එහෙනම් තවත් මේ විවර වීමට තවත් මේ අවධියට හේතු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.